ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකේ දෙවැනි එපිසෝඩ් එකට ඔගොල හැමෝම ගොඩක් සාදරෙන් පිළිගන්නවා. අද එපිසෝඩ් එකේ ඉන්න මම නිරෝෂා. මම නද්‍ය. ඉතින් අද අපි කතා කරන්න මොකක් ගැනද කියලා ඔගොල්ලෝ හැමෝටම ප්‍රශ්නයක් ඇති. ඉතින් අද අපි කතා කරන්නේ ලස්සන දෙයක් ගැන. ලස්සන දෙයක් ගැන කිව්වහම ඔගොල්ලෝ හැමෝටම ප්‍රශ්නයක් ඇති. ඒකත් ප්‍රශ්නයක් ඇති. ලස්සන දෙයක් කිව්වම සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට මතක් වෙන්නේ මාව. මේ excuse me නද්දේ ඔයා ඔයා ඔයා සිහි විකල් විකල් වෙලා දින්නේ මට තේරෙන්නේ නැහැ. ලස්සන දෙයක් කිවම සාමානය ඕනකට මතක්කෙන මාවේකයි මේ මම නද්‍ය ඕව දෙකර තියෙනවා හරි දෙවට ලස්සන දෙයක් කිවහ මටනම් මෙ ඔයාව මේ අහලකින්වත් තියන්න එකනට චුට්ටක්වත් එන්න නැහැනේ එකන්න ඔයා සිින්දු හල දෙක පාශ ලස්සන කෝස මලක් මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සරන ඔයා ඉන්නවත ඒ තිේරිය ලස්සන රුස්ස මලක් මට ලස්සනන ලස්සන සමනලය මට ලස්සනන ලස්සන කිසිම දෙයක් මට ලස්සනන ලස්සනන ලස්සනන ආදරවන්තියේ ඔබවාගෙන ආදරවන්තියේ ඔබවා නවද හරි හරි හරි නන්ද හරි හරි කමක් නැහැ ඒකැන මේ දැන් අසන්නන් දන්න නැහැ කෞද ලස්සන කවුද කැත කියලා හරිද මොකද අපේ බොයිස්සක විතරන ගොල්ලන්ට යන්න නේද ඒකනේ බොයිස්සක එකලන්ට ඉතාගත්තක මං කොච්ච ලස්සඳ කියලා හා ඔය කියන්නකු අද අපි කතා කරන්නේ මල් ගැන එමනේ දන්දේ ඕ පුංචි ළමයි මල් වගේ ගෑනු ළමයි මල් වගේ මේ තව කවේ කවි පේලි දෙකක් සම්පූර්ණ කරන්න පුංචි ළමයි මල් වගේ ගෑනු ළමයි මල් වගේ අම්මලට ළමයි පේනෙත් මල් වගේ අපිත් නිකං හරිට මල් වගේ නේන ගෝෂ නෑ මටනං ඔය කුකුල එකලෝ <laughs> මලක් නම් නෙමෙයි ඔව මලක් නෙමේ ඔයා මල වදයක් මල වදයක් මල වදයේත් උච්චත්වයට පත්වෙච්ච මල වදයක් තමයි නද්දය අවුති එහෙම තමයි නිකසද ඔයෝ එකැන ඒකෙ වුණත් ඔයා ඉන්න තැන්ට වඩා උච්චතනකතය මං ඉන්නේ වදේද ඒක අදාලනෑ ඔයා ඉන්න තැන්ට උච්චත්තකතය මං ඒකෙත් ඉන්න තේුණාද ඇක පිළිගත්තක ඇත්තනමට බොම සන්තෝසයි ඔව දැඟති අපි මල් ගැන මල් කිව්හමට මොකක්ද මතක් වෙන මුලින්ම මට මල් කිව්වහම මුලින්ම මතක් වෙන්නේ මුලින් මතක්කෙන ගොන්නෑ ගැන ළමයින් ගැන මුලින් මතක් මතක් වෙන වෙන මල් ජාතියක් ඔත්තන මල්දී ඔත්තන ඊට පස්ස ඔත්තන මල් ඊට පස්සේ මට මතක් කෙන්නේ මේ කඩන මල් ඔයාට මොකද මතක්කෙන මුලිම තාව මට මතක්කෙනවා දැකුළු මල් හලතිනොට දැකුළු මල් දැකුළු මල් දැකුණු මල් අපි අපිට පලවෙනි අපිට අපි කතා කරන පලවෙනි පිසෝඩගෙද අපිට වෙච්චද එතකට මං දැකුණු මල් ගැන මංහිතන්න මට අදහසනේ මං කියල් දුන්නනේ දැකුළු මල් ගැන හරි එ නදරේකත මතක් කියෙන මල් ගැන කතා කරනේ එක ඇ මතක් කියන පොතන මල් ඊට පස් මතක් කන්න කඩන මල් ඊට පස මතක් කන්න දැකුළුමල් හැබ අපි කතා කරන්න යන්න වෙන මල් ජාතියක් ගැනේ වෙන මල් ජාතියක් ගැන මංචිවිතයට ඔයගේ උතර කැහුවමයි ඇත්තමයි හරි එතකොට ඔගොල මේ එකැන අසන්නනී ශ්‍රාවකයනි තේරුම් ගන්න නද්දගේ මෙමානසික තත්ත්වය කොච්චර දුරකටද තියෙන්නේ කියලා ඔයාට මේකෙන් මැනගන්න පුළුවන් හරි එතකට මටන දැඟකට මල් මල් කිව්වම් දැ මල් සින්දු මතක් වෙන් නැද්ද නද දෙවාද සාමාන්‍ය මේ සිින්දුත් එක් ඉන්නෙක් කෙනෙක් නිසා මල් සිින්දු මතක් වෙන්න මට මල් සිින්දු මතක් වෙන්නේ නැති ගාන්ටව මට මල් සිින්දු එපා වෙලා තියෙන කොච්චර පාලති කරන මට ඒක මතක් වෙන්නවත් නෑ මතක් වෙන්නවත් මට ඒතරන් එක අපසන්නයි ඕ හරි හරි දැයිති අපි මල්ගෙන කතා කරමනේ දෙහෙන එතකට <laughs> එතකට මේ මල් කියල කියන්නේ මොකක්ද ඇතර ඔගොල හිතනද අපට පිස්සු කියලා මෙච්චර මාතෘකාදයේද මේ මලක් කල්ලගෙන කතා කරනවා කියල ඉතින් ඇත ඔගොල්ලො හිතනවනං අපිට පිස්සු කියලා ඔගොල හරි <laughs> ඇත්තරම ඒක මේ සත්‍යයක් <laughs> ඒක තමා හොඳයි මල් මලක් කියන්න මොකක්ද කියන්න බ මල් කියන්නේ ස්වභාවිකව හටගන්න දෙයක් ඒක ගොඩක් මේ අර සුවඳ විහිදවන දෙයක් එහෙම කියලා කියන්න පුළුවන් එක පාටින් තියෙන දෙයක් එහම කිය තමර පොඩි ළමයි නම් හඳුන්වන්නේ නේද ඒනට විද්‍යාත්මක බැලුවත් ඒක වෙනම් පැත්තක් මේ දනත්ය ඒක වෙනස් ඇත්තටම නිගෝෂ මලක් කියන්නේ ප්‍රජනන පද්ධතියක් ප්‍රජනන පද්ධතියක් බලහල්ලක මෙ මේකොල හිතන යකෝ මේ මුන්ට මේ ලැජනද මේ වගේ වචන කියන්න කියලනේ දහලු <laughs> ප්‍රසිද්ධ මාධ්‍ය මේ වගේ වචන ප්‍රකාශ කරන උදර සම්මතයක් තියෙනවල් නේද සම්මතයක් සම්මතයක් ඒ හලෝ මෙහෙමයි එක ප්‍රසිද්ධ මාධ්‍යර ප්‍රසිද්ධ මාධ්‍යර විතරයි ඔය මිනිස්සුන්ගේ හිතේ තියෙනයි කුණු හරපනේ එරට ගොලන් ඇතුරෙන් ගොඩක් කුණු හරප තියෙනවානේ පෝ ඒ ඒවා වෙන තැන්වල කතා කරම එක වෙන්න එපිසෝඩ් ලබි කතා කරමේවා ඒකෙන් අද්දේ වගෙන එකත වෙන පිසෝඩ්ඩේ කතා කරම කිව්වේ මුට්ටක ෆික්සෙන් නොනව කතා කර <laughs> oh <laughs> මම නං ඉන්න නෑ එපිසෝඩ්ඩක් කරන්න ඩිස්නිත් <laughs> එක්ක මං එක්ක ගන්න ඩිස්නිය නොවට ඩිස්නියක්ක මං ඒ ඩිස්නියක්ක මම එපිසෝඩ්ඩක් ගන්න නිගෝෂයින්න all the best for your future <laughs> episode හරි එතකොට මේ මල් කියල කියන්නක මේ මල ගැන මල කියල කියන්න එතකොට ලිංගික ප්‍රජනන වියහයක් එතකොට මේ දැම මලක අපි දන්නවා රේනු තියෙනවා ඉට පස්සේ ඇතුළේ පරාග තියෙනවා ඉට පස්සේ අපි සාමාන්‍යෙන් දන්නවා කලංකය තියෙනවා කීලය තියෙනවා ඩිම්බ කෝෂය තියෙනවා එක ඇතුළේ ඩිම්බ තියෙනවා ඔය විදියට ටිකක් දුරට යනවා නටුව තියෙනවා නටුව තියෙනවා නටුව තියෙනවා නටුවේ කටු තියෙනවා නටුවේ කටු තියෙනවා කටුවට සමනලය ඔයනවා ඕ සමනලය ඇවිල තරහ වෙලා යනවා <laughs> ළමෙක් ඉන්නවා ළමයා කියනවා දැම් මට ඔය සිින්දු ඔය කියනකට මට මතක්කුඩේ අර පොඩිම කාඩ පලවනි පන්තිේ තිබ්බේ අමර කඩන මල් නයන කඩන මල් මුනිින්දු පුද්දන මල් ගෙන යම පන්සල් ඒ සිින්දු දැමට මතක්කුණේ ඉතින් අදද ඔන්න එනම් දැන් අපි පටන් ගත්ත ගාම වල්පල් කතා කරලා ඔෆිසිියල ඔන්න ද මාතකාට එන්ටන දබි කතා කරන්නන මල් ගැන හරි මල කියන්නේ ලිංගික ප්‍රජනන අවයවයක් නැත්තං ලිංගික ප්‍රජනන ව්‍යවහයක් හරිනේ හැබැයි මේ මලේ අපේ මිනිස්සු වගෙන මේ පුරුෂ සහ ස්ත්‍රී ගැන දෙකම පිහිටල් තියෙන්නේ එකට නේගොෂා හැබැයි මෙහෙමන එන්නත්ද එක එක මල්වල ඒක ලිංගික මලුයි දවීලිංගික මලු එහෙමත් තියෙනවන නේද සින්න එක ඔව ඒක විශේෂ ආකාරය ඒක විශේෂ ආකාරය සාමාන්‍යය ඔව සාමාන්‍ය අපි කියන්නේ බහ හිටෙක් සාමාන්‍යෙන් අපි අර බහුලව තියෙනෙක් ගත්තොත් එක මලේ තමයි දෙකම තියෙන්නේ එක මලේ දෙකම තියෙන නේද හරි දැප උදාහරණයක්වත් ගත්තතේ මර බදමල කියන්නේ අර පොඩිකාලද අපි සම්පූර්ණයම උපරේෂණයක් කරල බලන්න කලංකයයි කියලේ ටිම්බකෝෂය කොහෙදකො හෙත්තියෙන්නේ කියල මතක දොයට <laughs> ඒක තමයි ඕන ළමයෙක් ජීවිතය පලවෙනිටම කරන ඔපරේෂන් පලනි ඔපරේෂන් එකනේ අනේ දෙවියනේ වද මලට අන්ටන්ඩ පුළුවන්න වද දෙනවා <laughs> වද මලට වද දෙනවා වද ඒකයි මං හිතන්න ඒකට වද මල කියලා තියන්න ඇත්තනේ දැත්තරම මට දැරීම <laughs> ඒක නො <laughs> ඉතින් නිකොෂ කියන්න බාන මේ මලක තියෙන ප්‍රධාන අංග මොනවද කියලා මෙමයි නත්තේ දැන් මලේ තියෙන ප්‍රධාන කොටස් අපිට හතරකට කොටස් හතරකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් දැන් ඒකම විස්තරේ කියන්න හරිද ප්‍රධාන පර ඒ කියන්නේ කොටස් හතරක් තියෙනවා මණිපත්‍රය මුකුටය පූමංගය සහ ජායංගය කියලා දැන් මේ මණිපත්‍රය දැන් සාමාන්‍ය අයන මනිපත්‍රය කියන මොකක්ද කියලා දන්න නැහැ ඒ සාමාන්‍ය දිරිකිවොත්හෙම මනිපත්‍රය කියන්නේ සාමාන්‍ය විවාහරය භාවිතාවන විදිහට මනිපත්‍රය කියන්නේ සල්ලි කොලේට මනි කියන්නේ සල්ලි පත්‍රය කියන්නේ කොලේට එමන නේද සාමාන්‍ය විවාහය දැම මල් ගැන්න කතා කරන්න නද පොට තේරුම් අරගෙන මාතෘකාවේ නොව හරියට මේ අපිට වෙනදට කියනවා මේ මාතෘකාවෙන් පිට යන්න එපා කියලාද ඔය මාතෘකාවෙන් පිටම යන්න මොකර වෙන මයින්ඩ එකරන්න නැන වෙන මයින්ඩ එකනවේ එතකට මේ මනිපත්‍රය කියල කියන්නේ මලේ තියෙන කොලපාර යට තියෙන්නේ කොලපාට ආවරණයක් දන්නනේ දර කොලපාටින් තියෙනර මල් පෙති වගේම යටින් තියන නට්ට උඩින් හට දන්නේකට තමයි මනි පත්‍රය කියලා කියන්න එතකට දැම මංකිව මුක්කුටේ කියලා මුකුටේ කියලා කියන්නේ මල් පෙතිවලට ඇතුළෙන් තියෙන මේ සිහින් ඔයිගැනේ කෙට්ටු සුමුදු දණ්ඩක වගේ වියහයක් තමයි මේ මුකුටේ කියලා කියන්න එතරේ මුකුටේ මොකටද උදව්වෙන්නේ මුකුටේ මොකටද උදව්වෙන මලකට කියලා බැලුවොත් එහෙම මල් පැණි බොන්්ඩ එන සත්තුන්ට සංවේදීවෙන්ඩ එකන්නේ මල් පැණි වලට ගම්පා මල් පැන තියෙන තැනට යන්න ලේසිවෙනතම මේ මුකුටේ තියෙන ඉට පස දැන් අපි කතා කලා දැන් ඒක ලිංක සහ වීලිංගි අර මුලින් කතා කළේ එත දැ මේ ඒක අදාළ වෙන විදිහට මලය තියෙනවා කොටස් ඉතින් නද කියන්නක නම් පූමන්ගේ ජායන්ගේ ගෙනවා ගොඩක් දන්නවා නව ගැන නේද පූමන්ගේ ජායන්ගේ කියන්න පූමන්ගේ කියන්න මලය තියෙන වැදගත් කොටසට පොමසිල් කොටසදී ඉගන පිරම් කොට වැදගත්ම කොට සේක ඒක කොහෙත් එකයිනි වශම හෙත් එකයි මලෙත් එකයි මම මුකුත්ම කියන්න නැහැ මම මුකුත් කියන්නම නැහැමයි හිත නිතර කතන්දර බෝමයි ජායන්ගේ කියන්න ඉතින් ඔය නිකන් ඉතින් ඔහ තියෙනවා ඉතින් ස්ත්‍රීකට ස්ත්‍රීකට තියෙන් නැතු හොමත් පුරුෂ කොටසක් තිබට වැඩන්න නැහැ හරිත පූමන්ගේ කියන්න සකලව කිව්වොත් පරාග ධානය පාගධානය කියන්න ඔගොල කියන්නේ රේණු කියලා දන්නද රේනු දන්නවා මලට රේනුසේ ඔබ ඔබලඟ ඉන්නම් සිින්දු හල තියෙනවා සිින්දුවත හල් තියෙන රේනු දන්නවම මලට රේනුසේ ඔබලඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙතළඟ ඉන්නම් මිය රේනුවක්කව දන්න දෙහගෙදර ඉන්න එහාගෙදර ඉන්න රේනුවක්කව නඟ තින් කවු නද අනේ ඔහගොයාගේ පැණි බේරෙනවා කියනකොට නංගා <laughs> හරි එහාගෙදර ඒක තමයි <laughs> ඒක තමයි පිරිමි කොටස හරි ජායන්ගේ හෙමන මේ ජායන්ගේ ඇතුළ තියෙන්නේ එකක වදමල කපනවාගේ කපලවදන්න ඕන අපි ඕ මොකද ඒ ඇතුළ තියෙන්නේ ඒක හරිම පරිසංයතුව තියාගන්න ඕනේ ගැන ගොඩක් වටින දෙයක් මලටන එදන වටින දෙයක් නෙමේ වටින දෙයක් හින්ද නෙමේ නිගෝෂෝක එලිය තිබ්බොත්තේම මෙහි විදිහටම වටේ යන්න ගන්නවා එතකොට එන ප්‍රශ්න ගන්න නැහැ <laughs> නෑනැමීමයි වටේ ඉන්නව එන්ඩ ගන්නවා හරි ඒක එහෙම හැංගල තියන්න මොකද අදාලෙකට විතරක් මෙයවින්න තමයි අදාලෙකට විතරක් පරිහරණය කරන්න තමයි ඒක හෙම හංගල තියාගෙන ඉන්න තේරෙනවාදවට ඔව ඒක දෙපැත්තරම කිව්ව හැකිතින් හෙමනට ඇත්තටම මේ මල්ල විසින් කල්ලා තියන්න අර වටේ යනක නවත්තනක තමයි ඒ හංගල කල්ලා තියෙන්න කොහෙටවත් හෙල්ලෙන්න්න බෑ නම්මනන් කරන්න බැරිවෙන් බෑබෑහෙමනේ මේ ඉතින් හරි කමන්න ඇවා කියාගෙන යන්නක මංවා පස්ස අල්ල ගන්න හරි අප මේ කිවේ සාමාන්‍යයෙන් දළ මලක දළමලක් කියන්න මොකක්ද මලක දළ සරූපයක <laughs> මලට මේ දලසරූපේ තියෙන ඉවේ තමයිකව මේකින් වෙනස් මලුත් තියෙනවා ඉති ඔක්කොම කතා කරන්න බෑ අපට තියෙන මේ විනාඩි තිහේ අපි තමන විනාඩි තිහ නිපිසෝඩ් ඇදන්නේ සාමාන්‍යෙන් පොදු වේ මේ විවහේ තමයි ඔය කිව සාමාන්‍ය විවහය එතකොට නද දැ ඔවා දැකල තියෙන ොදර හෙන්දරික් කමල් අර හවස හතරට විතර පිපෙන්නේ දැකල ඇතිීතින් හෙම නම කිව්වට දන්න ඉදිරික් කමල් පිපිලා හරිම ලස්සනයි වන බමරු වැවිත් මුණු මුණුග මොනවද පවසයි හරි එතකට දැන් මන්න දැකලා තියෙනවා හරිද එතකොට දැන් මේ මම දැකලා තියෙනවා ඒ කියන්නේ පොඩි කාලේදී දැන් මට ප්‍රශ්න තියෙනවා ඉතින් පොඩි ළමයින්ට පොඩි කාලේ ප්‍රශ්නනේ හරි අපිට නම් ඉතින් කොහොමත් ප්‍රශ්නනේ එතකොට දැන් ඉතින් මේ දැන් දැන් අපේ ගෙදර තිබ්බ හෙන්දරි කමල් එක ගහක තැඹිලි පාට මල් පිපිලා තියෙනවා ඉරිහා පැත්ති ගහේ රෝස පාටලු. ඊට පස ඊට හා පැත්ති ගහේ රෝස පාටයි තැබිලි පාටයි මික්ස් වෙලා වෙනම කල එකක් හැදිර තියෙනවා. එහෙමම මේ එකන විකාරයක් වි දැනු මට හරි ප්‍රශ්නයක් කෝම දෙයක්ක මේ ඒකේක පාටමල් පිපෙන්නේ එ පොඩිකාර ඉතින් පොඩිකාමට පොඩි ප්‍රශ්නවනේ නේ ඉතින් දැන් ඊට පස්සේ පේ ලොකුවෙනකට ලොකුවෙනකට තමයි තේරුන්ගේ මොකක්ද මෙතර වෙන වෙන්න කියලා එතකට නත දන්නත මෙතර මොකක්ද වෙන්න කියලා නෑ මන්දන්න කියන්නක බෑ හරි දැන් ඒ කියන්නේ දැන් අපි හිතන්නේ දැ අපි දන්න රේනුවක් ගිහිල්ලා කලංකය මතට වැටිලා වැටෙන එකනේ අපි පරාගණය කියල කියන්නේ එතකොට දැන් දැ මේක ටිකක් සයින්ස් ටිබික් කතා කරනවා නං එක මලක යම් මලක තියෙන රේනුවක තියෙන ඒ පරාගයක් ඒ මලේම තියෙන කලංකේමත තැන්පත් වනොත් තමයි තැන්පත් වුන හම අපි කියන්නේ ස්ව පරාගණය කියලා හරිද ඒ යම් මලක තියෙන පරාගයක් පරාගයක තියෙන පරාගයක් හරිද ඒ මල හැර හරි ඒශාකයම වෙනත් මලක හරි ඒ විශේෂයේම වෙනත් මලක හරි තැන්පත් වනහම අපි ඒකට කියලා ගැන්න පරපරාගණය කියලා. හරිද එතකොට අර මන්ද එක්ක තැම්බිලි පාට මල් තිබ්බ ගහේ වෙලා තියෙන්නේ සර්පරාගනය විතරයි ඒවනට එහා පැත් තිබ තැමිලි පාටයි රෝස පාටයි පාට දෙකම මික්ස් වෙලා හැදනු ඒ මල්වල එතන සිද්ධ වෙලා තිබේ පරපරාගණයනේ ඕ හරි ඒකැන පරාගණ වර්ග දෙකක් තියෙනවා සර්පරාගණයයි පරපරාගණයයි සර්පරාගණය කියන්නේ ඒ මල්ලියම පිරිමි කොටස් තෙරෙන කෙමක ඒමල්ලයම පිරිමි කොටස් ගෑන කොටසට යන එක පරපරාගණය කියන්නේ වෙන මල්වල පිරිමි කොටස් ගෑනු කෙනට යන එක ඕ එකන එහමන නිවශ තේරෙන කිව්වොත් ත මේකාන සයිස්කල පැනවෙන ඉන් දැන්ව යන්නේයි පිල්ම කොටස් ගයන කොටස් වලට ගෙඩිහ දෙන්නනේ ගෙඩි හදන්න යන්නේ ලෝ ගෙඩි හදන්න යන්නේ ඒකැන මේ ගොල්ල මේ එකන්න නාරක විදිහකට යනවනේ මේ ඒගොල්ල මොකක් හරි දෙයක් කරන්න මේ ලෝකට එහපතක් සිද්ධ කරන්න තමයි මේ යන්නේ මේ ලෝකට හපතක් සිද්ධ කරන්න මෙනි රෝෂ තමන්ගේ වර්ගය බෝ කරගන්න ලෝකට හපතක් කරන්න ඔන්න ගොලන්ට දැන් ලෝක යහපතක් වෙන තමන්ගේ වර්ගය බිහිකලොත් නැත ලෝක කවුත් ඇති වෙනවන්නත්ද ලෝකට යහපතක්කර නේගොල්ලමෙන් ලෝකට යහපතක් කරන අපේ පාගලිමෙන්න්තුවන් අපේ අයියලා අපේ අංකල්ල අපේ ඇන්ටිලා අක්කරගොල යෝකට හමතුව ගැනම් පාර්ලිමේන්තුව ගැන මහිතර විවාද කරන්න හෝදම නැති දෙයක් වන්න හිතන්නේ අපි කතා කරන්න හොදමන ජීවිතේ තියෙන කැත වචනයක් තමයි දැන් මංහිතන්න කුණුහරපයක් විදිට පාර්ලිමේන්තුවගේ හඳුනුල දෙන්නන අපි ඔව දැන් කාටගේ අපිට ඉටන්නු අපිනිය ගහනවා කල කව්වාගේ මොන්න පාගලිමේන්තුවත්ද මන්ද ලවන බැන්නැකි මොන්න පාගලිමේන්තුවත් වන්ද හැනික වැන්න හැකෙන කුණුවකපයක් වගේ යුස් කල්ලා අනේ මන්ද මේකනම් මල පාර්ලිමේන්තුවක් <laughs> මල අයි අපි අපේ ආයි අපි අපේ මහත්තු කාටාව මල පාලිමේන්තු මල පාලිමේන්තු එතන හැබැයි පාර්ලිමේන්තු කට කපමු ඕ එතන හැබැයි මල පාර්ලිමේන්තුවේ මේ ලායන්නේ මුරුද්ධජ ලයන්න <laughs> අපි සිංහල පාඩමක් අපි සිංහල පාඩමක් පේවේ විතර කරන්නේ ඉ කියනට පහ පන්ති පහිපති ශිෂ්‍යත්වයට ගන්නන්ඩ අපි නක්දව මම රෙකමන් කරනවා මං හිතනවා පහේ පන්ති ශිෂ්ෂත්තයට නද්‍යව රෙකමන්් කළොත් හොඳයි කියලා බොහොම ස්තුතිය ඇඩ් එක සඳහා හරි ඉති මේ පරාගණය වෙන්න කුමද පරාගණය වෙන ක්‍රමණං සෑහෙන්න තියෙනවා හරිද හුලගෙන් වෙනවා හුලගෙන් වෙනවා කියන්නේ වෙන මලක තියෙන රේනු ටිකක් ඇවිල්ලා හුළඟ ගහගෙන ගිහින් තව මලක වදිනෝ වතුරෙන් වෙනවා එකන්නේ වෙන මලක තියෙන රේනු ටිකක් වතුකට වැල්ලා ඒක දිගේ පාවෙලාගේ තව මලකට වැටනවා සත්තුන්ගෙන් වෙනවා පොල් සයිස් නෑනෙ ෝෂරේනු එච්චක ලොකු නෑ පොල් පොල් මලේ වෙන්නේ පොල් මලේ වෙන්නේ අපොල් මලේ අන්න එහෙම කියන්න ඕයට මේ වචනයක් පැරදන්න බැනයා මොනදාමේ <laughs> මොන පාගලිවෙන්තුවතු හොඳනේ මොන පාතිවෙන්තතු හොඳන්න හ යුස් කරමෝද හරි <laughs> සත්තුන්ගෙන් වෙනවා ගැන්න ඔය එකක සත්තුවෙන් ගෙන ගැන සත්තු මගින් සත්තුන්ගේගේ පැටලිලගින් වෙන මලක තියෙන පරාග අනිත් මලේ තැවරෙනවා ඔය විදිට එකේ ක්‍රම තියෙන මේ කොහොමර මේ ඔක්කෝම ක්‍රමටික හැදිලා තියෙන්නේ මේ ඔක්කොම ක්‍රම යම්කිසි ශාකයක් පාවිච්චි කරන්න ඔක්කොම කොහෝ කමගීපයක් හෝ එක ක්‍රමයක් යම්කිසි ශාකයක් පාවිච්චි කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කරගන්න ඔව අනිවාර්යම ඒ ඇන තමන්ගේ වර්ගයා බෝ කිරීම සඳහා එකන ඒක ලොකුම් පරමාර්ථය කරගෙන තම මේගොල මෙම කරන්නනේ හරි දැන් මල් හරි හරින අපිම ලොකෝඩි විස්තර කතා කළ නෑති අපිටම කතා කරන තන් පොෆිෂල්ලොත්න අපිත් මෙහෙම ඔයාගන්න වන කතා කරන නිරෝෂා ඔව කතා කලා අපේ අපේ දැනුම තමයි අපි ඉතින් පොඩ්ඩක් ෂයා කරගන්න ඔය ඉතිදැන් අපි කතා කලා මලේ විව්හය ගැන එතකොට මල්ල මලේ යම් කිසි මට්ටමකට ක්‍රියාකාරීත්වය ගැන එතකොට අපි ස්පේශල කතා කලා පරාගණය ගැන සහ පරාගණය වෙන විදි ගැන ඕ ඒට පස්සේ මේ නද මට කියන්නන මෙන්න මේවද අපි දැන් මල් කියනේ අපි පාවිච්චි කරන විධ දේවල් වලටනේ ඒගැන අපි දැ විශේෂයෙන්ම ඔය සංකේත මොනහර දෙයක් සංකේතවත් කරන්න උදාහරණයක් වශයෙන් ආදරය සංකේතවත් කරන්න දැන් අපි පෙම්බතා පෙම්වතියට ප්‍රපෝස් කරන්නකට අරංයන්න මොකක්ද කියරද නද දන්නවාද කියන්න බලන්න අනේ මගේ සයිඩ්ඩ ගැන්න දන්නේ ඕ හරිනන්ත හරි සමාවෙන්න ඔය ප්‍රශ්නයවාගෙන් ඔයගේ උත්තර පැතුවට හරිද හරි දැම් සාමාන්‍යයෙන් මම දැකල් තියෙන කියෙන ම දැකල් තියෙන කියර කියන්නේ මේ ටීවකේම හින්දි චිත්‍රපටිවලදින් පෙන්න්නනවනේ රතුර රතුපාට රෝස මලක් කරන් ගිහින් පෙම්වතා ටිකක් දන ගහලා I love you කියලා කියනවා. ඉතින් ඒකදී පාවිච්චි කරන රතුපාට රෝස මලක්. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක සංකේතවත් කරන්න ගොඩක් වෙලාවට යූස් කරන්නේ කහපාට මලක් කියලා කහපාට රෝස මලක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පොපි මල වදන්නන අපේ පොපි මල් සතියක් එහෙමත් තියෙනවා අපේ රටේ. අර ඉස්කෝල වලට වෙන්නේ ඉස්සර මතකද? රුපියල් 5යි කියලා. පොපි මල් රුපියල් 5යි කියලා ගන්න කියලා මල්ල වදේ. ඒ දැන් ඒව නෑනේ. ඔව්. මේ මම හැබැ මේමයි පොපිමල් සති අර මේ ටීව එක නිවස් කියන අය අර තමන්ගේ අර තමන් ඇඳගෙන ඉන්න එක පොපිමල ගහගෙනන්නවා එතකොට දන්නම් පොපිමල කියලා හරිද <laughs> ඉස්සර එම ප්‍රශ්නයක් තිබ්බන අපි හැංගිල් ඉන්නේ ඒ අනිවාරෙන් ගන්න එන්න කාදරයක් ඒකවා අනේමද ගෙදරින් රුපියල් පහයි දෙන්නේ මේ කැන්ටිමේ නයිසයක් ගන්න ඒක දීපංක පොපි මලගන්න <laughs> මාර අසාධාරණ ලෝකයක් එදවසලදී බෙහරි <laughs> නිරියෝෂ කිව මල් පාවිච්ච කරනවා කියලා ආදරය ප්‍රකාශ කරන්න එතකොට මගනය සංකේතවත් කරන්න ඊට පස්සේ මිත්තු දමනේ සංකේතයක් විදිර පාවිච්චි කරනවට සුදුනෙලුම් මලහෙම ඒවගේ අපි තව මල් පාවිච්චි කන තැන් තමයි අපි මල් කඩන්න මල් පාවිච්චි කරන්නවා මල පනින්න පාවිච්චි කරන්නවා ඔයාට මල පනිනකුට මල පාවිච්චි කරනවා ඊට පස්සේ තව අපි තමුණද පාච්චි ගන්නේ මම දන්න ඔයාගේ භාෂාවේ මල පාවිච්චි කරන මොටද කියද මල් ඔතන්න පාවිච්චි කරනවා <laughs> ඔය නන්දේක භාෂාවෙන් මල් පාවිච්චි කරනවා <laughs> නිකොෂක භාෂාවෙන් මොනද මල පාවිච්චි කරන්න හරි දැඟිති මගේ භාෂාවෙන් මල පාවිච්චි කරන්න මොනවටද කියල කතා කලොත් එහෙමනත්දය හරිද මේ දැන් එකෙක් උත්සවස්සායනන එකැදැන් අපිට මූදැන් මැරි මේ මොනද විවාහ මංග උත්සවයක් හරිද එවගේම පන්සලේ කටින උත්සවයක් පන්සලේ මොනෝහරි මොනහරි පන්සලේ උත්සවයක් ඒම ඒවගේම ක්‍රිස්ටියන් චර්ච් එක ගොඩක් සැරසිරි කරන ස්ථාන තියෙනවන ඒ සැරසිරි කරන ස්ථානවල අලං කරන කටයුතු සඳහම මල් පාච්චි කරනවා ඒවගේම දැන් අපි දන්නවා විවිධ සංස්ෘතීන් තියෙනවනේ මේ ලෝකේ. එතකොට ඒකෙන් අර මල් කලබක් දීම තුලින් මේ සුහදත්වේ ප්‍රකාශ කරනවා. අපි දැන් දැන් කවුරු හරි හොස්පිටල් එකේ ඉන්නකොට දැන් මල් කලබක් ගිහින් දෙනවා. හිඳ චිත්‍රපටිවල. හරි ඒ වුණාට මම හොස්පිටල් එකේ ඉන්නකොට නම් කවුරුත් මල් කලබක් නම් අරන් ආවේ නෑ. මං හිතන්නේ ඒක චිත්‍රපටි වලට විතරක් සීමා වෙච්ච දෙයක්ද දන්නේ නැහැ. හරිද? එහෙම සංස්කෘතියක් වෙන්නේ නැති එක. එහෙම සංස්කෘතියක් වෙන්නේ නැති. හරි. ඊට පස්සේ මේ මරණ ගෙදරකදී අවමංගල්‍ය අවස්සාාවකදී ශෝකය පල කිරීම සඳහත් මේ සුදු පාට මල්මාලා පාවිච්චි පාච්චික මල් මාලාත් පාවිච්චි කරන මල් වඩමකුත් පාච්චි කර මඟ තැමල් චිත්‍රපටිවල දැකල් තියෙනවා එකන කවරු හරි මැරිලා ඉන්නකොට දැම් ප්‍රදේශයන ලොක්කෙක් ඇවිල්ල මල් මාලයක් දානවයාට එතුට ඒකින් ඒගොල්ල අවමංගල අවස්සාාවදි මල් කොමද පාච්චි කරනගේ අපි කියරද හටද දැන් සමහරය මල් වගා කරලා ලොකු ආදායමක් උපය ගන්න සමහරය අපේ රටින් ආනයනය කරනේද අප නයනය කරනේ ඒක දැන්නම් ලොකු බිස්නසයක්න ෆ්ලෝරස් කියන්නේ ෆලෝරස් කියන්න ලෝර කියල හෙම තියෙන එකේ කියවන හෙන ගන්නන් ඒවා පොඩි ගණන්ගලට මේ විකුණන්නේ ඕ ඒකන මේ බෙඩින්න ඒකට ෆලෝරයික මේරිකක් ගන්නවා කිව හම් පුදුම ගානක් දෙන්න පැමන් දැකරතින මේ ඒක තමයි සෑහෙන ගණන් ඒක ඉති ඇත්ත නිමසු කොච්චර මහන්සියක් එන්නවන බාන මල් වගා කරන්න නවා නඩත්තු ගන්න ඕනේ ට්‍රස්පෝට් කරන්න ඉන්න තැන්ට ඕමල් පරනොවීතියකට කෙමිකල්ස් පාච්චි කරනවයි කරුණේ ඕ ඒ ඔක්කොට වියදංගනවනති ඔයිතින් ඔය විදියට තමයි අපිට මල් ඕන වෙන්න ගැන මල් අපි පාවිච්චි කරන්න හමයි ගැනක් මේ සාමානෙන් අපි ලෝක මල් පාච්චි කරන මොනමන වගේ දේවල්වලට කියර කතා කළේ ඒවගේ මිතින් තව ගන්නවා තව දෙයක් තියෙනවර අපි සාමාන්‍යයෙන් මල් පාච්චි කරන මේ බෙහෙත් විදියට බෙලි මල් ගොඩක් මේක යස් කරන්න මේ එකැන අපේ අයවේද වෛද්‍යද්‍යාතම ගැන ලංකාව ඇතුළේ අයවේද වෛද්‍යද්‍යාව ගොඩක් එක පාච්චි කරන්න ගොඩක් හිතන්න අයවේද වෛද්‍යද්‍යාවට ගන්න කොල විතරයි කියලා කොළ මුල්ලෝවා විතරයි කියලා නමුත් එහෙම නෑ මල් ගසල පොතු වගේ දෙවලුත් පාවිච්චි කරනවා අයුවේද වෛද්‍යද්‍යාවේ ගොඩාක් මල් යස් කරනවා තව අපි පාවිච්චි කරනවා මේ ඔය කැඳ හදන්ඩ සමහරය පාවිච්චි කරනවා මල් කැඳ ඕ මල් කැඳ ඒකැන බෙලි මල් කැඳ ඊට පස්සේ මට ඕක තම මතක් වෙන්නේ බෙලි මල් තව තියෙනවා රණවරාමල් ඔන්න වගේ මල් බෙලිමල් කිව්ව ගමන් නිවශට මතක් වෙන මොකක් බෙලිමල් with Peshala and Denuwan on a TV Derana ඒක දවට මතක් වෙන්නේ මොකදට මතක් වෙන්නේ මටනම් බෙලිමල් කියපු ගා මතක් වෙන්නේ වශ හකුරු ගැල්ල යෝ මගේ දෙවියනේ <laughs> බෙලිමල් කිව්වොත් හකුරු තමා හකුරු තමා බොකද ඇත්තර දැමට අපි දම් පස්සලේ මේක දවසක් මේක දවසන්න මේ හැම ඇස්සල පෝයකට බෙලිමල් දංසරන් තෙරවාටද ඒක බෙලිමල්ට මල් වතුරටික ඉතුරුවෙනවා නත්දේ හකුරු ටික ඉවර වෙනවා කියන්නකෝ ඉතින් එහමතමයිද අපි වනත්ව ට්‍රිපයක්කම අද අනිවාරක් ඔය දියල්ලක් ගහමන මැත්තොත් එතන ඉන්නවා බෙලිමල් විගුණන එක්කෙනෙක් හරිද අය කෙනෙක් ඉන්න නංගෙනෙක් ඉන්න ඕ ඔයා ගියොත් අයව පේනවා මංගියොත් නංගියෝ පේනවා හරි මේ ඔන්න ගන්න බෙලිමල් වීදුවක් කරන් ඒ මනුස්සයා එක හකුරු කෑල්ලක් දෙනවා ඉටවස ඒක බෙලිමල් වීදුකු දෙකක් උගුරු දෙකක් විතර බොද්ධ හකුරු කෑල්ල ඉවරයි ඉරස තව හකුරු කෑල්ලක් දෙනවා අන්තිමට එමනුස්සය කියනවා මත්‍ය මීට වැඩි හකුරු දෙන්න බෑ කියලා එතරම්ම හකුරු ගනවා තමන් ඉස්සල ප්‍රශ්නයක් වන බෙලිමල් කියපුගම මතක්වෙන මොකද කියලා හරි දම්මන් තා ප්‍රශ්නයක් කන දමන් අඩිකිවවා ට්‍රිප්පයක් ගිහින් දියල්ලක් ගව නවත්තනවා කියලා දැම්මට කියන බන් ට්‍රිප්පයක් ගහින් දියල්ලක් ගව නවත්තනවා කියනක ඇහුහම බෙලිමල්ලට පස්සේ ඒ ගාඩ මතක්වෙන මොකක්ද ඇතර මට මතක් වෙන දෙයක් තියෙනවන දෙවුණට මන්දන්න නැහැ මම කියන උත්තරය ඔයාට කොයිතරන්දුරට ගැලපේදි කියලා එකනිසා මම කියනවා මන්දන්න නැහැ කියලා ඕ දන්න තික හොඳ බෙලිමල් වල්ට පස්සේ ඊගාට මතක් කෙන්නේ වගේ තැනට ගිහාම බඩ ඉරිංගු ඇත්තරම ඒක මෙතන බෙලිම මෙතන බඩේම බඩේ එම් බඩෙරෙකු මාර රසයිනේද හළු ඇත්තරම කියරන ට්‍රිප්ියන්නන්ගේ ජාතික ආජාතික ආහාරය බඩේරෙංගු හරි ජාතික පානය බෙලිම ඒවගේ දැම් නදර දැන් අපි මල් ගැන කතා කරේතුට අපේ ජාතික පුෂ්පය බතකද ජාතික පුෂ්පය ජාතික පුෂ්ප නිර්මාණය ජාතික පුෂ්පය අපි ඩිස්සෙල්ල ඉගැන්වෙනම් නිල්මානිල් කියලා ආණ්ඩුව මවුනට පස්ස මොකද දන්න ආණ්ඩුව මාරුම වෙනස් කලා වෙනස් කලා මොකක් දන්නේ ඕ ඒකත් ඇත්ත හැබැයි මේ පොතේ තියන්න පොතේ තිය පුෂ්පකුමාගත් දන්න නාමෙල් නාමෙල්ේ නිල්මානල් මල ඔව නාමල් වෙන්නත් පුළුවන් දැන්න <laughs> අවුරුදු එක හමාරගේ මේ චන්ද තිබ්බට පස්සර අනිවාරම කන්ෆෝර්ම් වෙනවා හරිත අනිවාරයම මේ චන්දයක් ආවොත් එහෙම අනිවාරයම නිර්මාණය නාමල් තිබ්බාම සමහර විට ජාතික පුෂ්පය නාමල් වෙයි තාම ප්‍රේක්ෂකයනේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මල. නාමල් මිටක් සුදු දෝතින්නාරන් ඉරිමා උතේ ඇකොයිදැගියේ රිවසලු ඇඳන් මහ පොළොවට උටින් පියමං කලේ දැන් ඉතින් අපිට අපේ ජාතික පුෂ්පයක් තියෙනවාගේම අපි පළාත් නමයකට අපේ රට බෙදලා තියෙනවානේ පරිපාලනය පහසුව සඳහා ඉතින් මේ පළාත් නමයටත් ඒගොල්ලෝ අනන්‍ය වෙච්ච ඒගොල්ලන්ව සංකේතවත් කරන්න පුළුවන් මලක් දාගෙන තියෙනවා. ඉතින් උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම රුහුණු පළාතට හීන් බෝවිටියා මල, වයඹ පළාතට ඇටේරියා මල, ඌව පළාතට ගුරුළු රාජ මල, මධ්‍යම පළාතට මහරත් මල්, මහරත් මල් කියන මල සබරගමුව පලාතට වෙසක් මල බස්නාහිර පලාතට සුදුනෙලුම් මල සහ නැගෙනහිර පලාතට ගොඩමානෙල් මල වගේ ඒ වගේ මල් රාශයක් පාවිච්චි කරනවා ඔවුනත්ද ඉතින් මේ ඔන්න තම අද අපි පොඩ්කාස්ට් එක ගලාගෙන ගිය අද අපි කතා කරේ වල්පල් එක් මල් ගැන නනිකෝෂ මල් ගැනම <laughs> කියන්නත් බෑ එක් මල් ගැන ඉති අපි මේ එන්ඩ එක දාමනේ මෙහෙම හරි ද විනාඩි තිහක්කට කිට්ටුවෙන්න ගියානේ ඔව ගියා එඩක දාමෙනම් අපි අපේ දෙවන එපිසෝඩ් එක එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එක මෙන්න මේ විදිහට එන්ඩක දානවා ඉතින් අපි තවත් එපිසෝඩ්ඩයකින් තව සතියකින් හෝ දෙකින් ඔගලන් හම්මෙන බලාපොරොත්තුවෙන් මේ පිසෝඩ්ඩකෙන් සමුගන්නවා ඉතින් අද ඔගුලන්ට කතාගපු මම නද්‍ය මම නිරෝෂා මේ එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් සුදුවරලයා මලා